ලෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් එක්දහස් නමසය අනුහය වසරේ ජුලි මාසේ විසිනම වන දින ප්‍රචාරය කරන ලද බෙන්තොට ආශ්‍රිතව කළ ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථයක් පිළිබඳව කළ සාකච්ඡාවක් ඇසුරින් ප්‍රවීණ මාධ්‍යවේදී ලක්ෂ්මන් කහටපිටිය මහතා නිෂ්පාදනය කළ සිව් මන්සල වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට සැලසුම් කොට ඉදිරිපත් කරන්නේ ලක්ෂ්මන් කහටපිටිය. වර්තමානයත් අනාගතයත් ගොඩනගන්නේ අතීතය මත. අපිට අතීතය අමතක කරලා අපේ වර්තමානයේවත් අනාගතේවත් ජීවත් වෙන්නට බෑ. බොහෝ වෙලාවට අපේ මතකයෙන් අද ඓතිහාසික තොරතුරු ඈත්ලා යන ස්වභාවයක් දක්වන්න ලැබෙනවා. ඉතින් අද සිව්මාංශයේදී මෙන්න මේ පිළිබඳව අපේ අවධානය යොමු කරන්නයි අප බලාපොරොත්තු වෙන්නේ. ඔබට මතක ඇති ඔබ දන්නවා මීට දශක කිහිපයකට පෙර ඉතා ජනප්‍රිය ලේඛකයෙක් නවකතා පොත් රැසක් ලියු ලේඛකයෙක් තොම්සන් ඒ වැන්දබෝනා තොම්සන් ඒ වැන්දබෝනා මහතා කලක් තිස්සේ නිහඬව සිටියා ජනප්‍රිය නවකතා රැසක් ලියු ඔහු මේ නිහඬියාවෙන් කලකට පස්සේ අලුත් පොතක් ලියන බව අපිට ආරංචි වුණා. ඉතින් ඒ ආරංචිය ඔස්සේ අප ඔහු මුණ ගැහුණා. මෙවර තොම්සන්ගේ වැන්දපෝනාඩිය යන්නේ ශාස්ත්‍රීය කෘතියක්, පරිශනාත්මක කෘතියක්. දකුණු පළාත පිළිබඳ විශේෂම බෙන්තොට ආශ්‍රිතව පරිශනාත්මක කෘතියක්. බෙන්තොට ඉතිහාසය ඒ වටා ඇති ඓතිහාසික තොරතුරු විස්තර මෙම කෘතියට ඇතුළත් වෙනවා. ඔහුගේ පරිශ්‍රණයේදී හෙළි වූ මේ ඓතිහාසික තොරතුරු පිළිබඳවයි අද සිව්මන්සලේදී අප කතා බහ කරන්නේ. මේ පිළිබඳව කතා බහ කරන්නට දැන් සිව්මන්සල සමග එක් වෙනවා තොම්සන් ඒ වැන්නපෝනා මහතා. මම මේ පරිශ්‍රණය කරන්න බලාපොරොත්තු වුණේ මගේ උපන් ගමයි ඒ අවටයි අලලා බෙම් ගඟයි බෙම් තොටයි කියලා කෘතියක් කරා. මේ පරිශ්‍රණය සඳහා ඇයි ඔබට හේතුනේ මොකක්ද නිමිත්ත උනේ? මුලින්ම මම කියන්න ඕනේ මේ පරිශ්‍රණ පරිශ්‍රණ කරන්න මගේ හිත ගියේ එක්තරා අවස්ථාවක ලංකාවේ නමගිය පොත් සාප්පුවකට ඇතුළුව ලංකා ඉතිහාසය පිළිබඳ පොත්පත් තිබේ දැවීම සහ බැලුවාම මට දැනගන්න ලැබුණා බොහෝ දුරට පොත්පත් තියෙන්නේ සිංහලයාගේ අතීතයේ කියවෙන පොත්පත් නොවේ කියලා. ඒ පොත්පත් කීපයක් මම බැලුවා. ඒ පොත්පත් බොහොමයක්ම පළකොට තිබුණේ විදේශීය ප්‍රකාශක සමාගමකින් මා හිතන හැටියට විදේශීය ඔය NGO ආයතනයක අනුග්‍රහයෙන් වෙන්න ඕන. ඉතින් එවැනි තත්ත්වයක් තිබිද්දි මට හිතුණා අපේ බෙන් තොටවැනි පැරණි ගමක් රුහුණේ දොරටුව කියලා කියන පැරණි ගමක් ගැන එහි ඇති යටපත් වී යන අතීතය ගැන මා දන්නා කරුණුත් පොතපතින් තවදුරටත් සොයා බලන කරුණුත් ඇතුළත් කොට පරිශන ගන්තයක් කරන්න ඕන කියලා. ඔබ කොතනින්ද මේක පටන් ගත්තේ? සිරිත් පරිදිම කෘතියක් කරනකොට අපි ඉස්සෙල්ලාම කියන්නේ අපි මොකද්ද මේ කරන්න යන කෘතියේ ඉතිහාසය මොකද්ද? මම පටන් ගත්තේ ඉතිහාසය ගැන කියලයි. කොහොමද ඉතිහාසය හෙව්වේ ඔබ? ඒ ගැන පොත්පත් සෑහෙන සංඛ්‍යාවක් කියවන්න වුණා. නමුත් මට මගේ ගම ගැන ඉතිහාසය කලින්ම මට ලැබිලා තිබුණේ මගේ දෙමව්පියන්ගෙන්. දෙමව්පියන්ට සමහරට ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් වෙන්න පුළුවන් ඒ ඉතිහාසය ලැබී තිබුණේ. ඒක ඉතාමත් වැදගත් වුණා මට. මේ ආරම්භයේම මම කියන්න සතුටුයි මා කුඩා කාලේ මගේ මව කවියක් කියා දුන්නා. බෙන්තොට ගමවට කරබැඳි තොරණ තන තන වලුමල් පසතුරු නරුණා. තුන්යම ගිතලෙන් පුදකල පහන නන් විසිතුරු වැඩ කළ ඒ නරනා කියලා. මම එදත් මේ කවිය ආශාවෙන් කියුවා. පසු කලකදී මේ කවිය මොකක්ද කියලා මම හොයාගෙන යනකොට මට තේරුණා. බෙන්සොට අපි ජීවත් වෙලා හිටපු ඒ ගේ ළඟින්ම වැටලා තියෙනවා රවුම් පාර කියලා. මේ රවුම් පාර වටේ තියෙනවා ඉතා පැරණි රජමහා විහාර පහක්. මේ විහාර පහ ක්‍රිස්තු පූර්ව 137 වෙනි වසර දක්වා ඉතිහාසයේ දිවෙන බවට මේ මෑතකදී මම සොයා බැලුවෙන්නේ මට තේරුණා මා වංශයේ පූජාවලිය වෙන ග්‍රන්ථවල පවා මේක සඳහන් වෙලා තියෙනවා. ඉතින් එතනින් තමයි මේ කුතුහලය තවදුරටත් ඇවිස්සලා ගිහිල්ලා මම මේ කෘතිය කරන්න බැස්සේ. එතකොට මේ ඓතිහාසික තොරතුරු හොයනකොට ඔබට හොයාගන්න පුළුවන් විස්තර මොනවද? බෙම්තොට පිළිබඳව. බෙම්තොට කියන නම හැදිලා තියෙන්නේ බීම තීර්ථ කියන වචනෙන් බින්දියාබවයි සඳහන් වෙ තිබුණේ. බීම තීර්ථ කියන එක මෙතෙක් විස්තර කොට තිබුණේ භයානක රකුසෙකු විසින් ආරක්ෂා කරන ලද තොටුපළක් හැටියට. මේ රකුස කියන වචනේ මිනී කන ම්ලේච්ඡ තනතෙක් කියලයි අමනුෂ්‍යෙක් කියලයි බොහෝ දුරට විශ්වාසය තියෙන්නේ. නමුත් මේ ගැන තවදුරටත් හොයාගෙන යෑමේදී මට දැන් රාමායනේ වගේ පොත්වල රාවණාගේ සහෝදරියක් ඒ රාවණාගේ සහෝදරිය විදමරලා එයින් තමයි මේ ඒ යුද්ධයට මුල් වෙලා තියෙන්නේ. මුල පිරුණේ. මුල පිරුණේ. එතකොට එතන විස්තර කරන්නේ රකුසියක් හැටියට. නමුත් රකුසියක් කියලා විස්තර කරන ඒ තැනැත්තියගේ සහෝදරයා වෙච්ච රාවණ ඉතාමත්ම දක්ෂ රජෙක්. පාලකෙක්. පාලකෙක්. එතකොට එයාගේ දැනුම කොච්චර කියනවනම් හිස් දහසකින්. දසිස්. තැනැත්තු හැටියට විස්තර කරනවා. ඒකම එයාගේ එයාට තිබුණා දනු මොණරයක්. අපේ දැනට මේ හෙලිකොප්ටරය හා සමාන වාහනයක්. ඔහුගේ සහෝදරයා දෙවියෙක්. හරි සහෝදරයා දෙවියෙක්. ඒ නිසා මේවෙන් පැහැදිලි වෙන්නේ මේ මිනිසුන් කන අමනුෂ්‍ය කෙනෙක් නෙවෙයි රාක්ෂස කියන්නේ ඊට වැඩි ඈතට යන තේජවන්ත පුද්ගලෙක්. ඉතින් වෙන්තට ආරක්ෂාව තේ යෙදিলা තිබුණේ මේ වගේ භයානක තැනක් කියලා කිව්වට භයානක පුද්ගලයෙකු විසින් භයානක රක්ෂක විසින් ආරක්ෂා කරන තැනක් කිව්වට මෙතන රක්ෂු කියන්නේ ආරක්ෂක කියන හැඟීමක් වෙන්න පුළුවන්. මොකද බෙද්දොට ගඟ තමයි එවකට තිබිච්ච දක්ෂිණ දේශයේ. දක්ෂිණ දේශයේ දකුණුමයි. මේ දක්ෂිණ දේශේ පටන් ගත්තේ බෙන්දටින් උතුරෙන් දැදුරුවෙන්. දැදුරුවෙන් උතුරෙන් දැදුරුවෙන් දකුණෙන් බෙන්දට ගඟ. එතකොට මේක හොඳට ආරක්ෂා කළ යුතු ස්ථානයක්. ආරක්ෂක ස්ථානයක්. ආරක්ෂා කළ යුතු ස්ථානයකුත් උනා. මොකද මේක දේශ සීමාවක් වගේ. දක්ෂිණ දේශයෙන් රුහුණ දේශයට ඇතුල් වෙන්න තුනේ බෙන්තොට ගඟ හරහා. ඒ නිසා මෙතන තරයේ රැකිය යුතු ස්ථානයක් වුණා. ඉතින් ඒ නිසා මෙතන නොයේ විට විශාල යුද කොලාහල වෙලා තියෙනවා. ඒ නිසාම වෙන්න පුළුවන් මේ බෙන්තොට ගමින් උතුරේ දැනට තියෙන නගරය අලුත්ගම එක් කොටසක් තමයි කලුව මෝදර. ඔය කලුව මෝදර කියන්නේ කලහ මෝදර. කලහ මෝදර. කලහ මෝදර. ඉතින් නිතර සටන් සිදුවෙච්ච ස්ථානයක්. ඒකම තවත් ඓතිහාසික කරුණක් මෙහිදී මතක් කරන්න ඕනේ. ඔය කළුව මෝදරම එක් කෙරවලක් මුහුදට නෙරා ගිය තුඩුවක් තිබුණා. ඔය තුඩුව දැනට දිවයිනක් වශයෙන් වෙන් වෙලා තියෙන්නේ. මොකද බෙන්තොට ගඟ වෙනදා වැස්සේ දැනට පාලම තියෙන තැනින් කෙලින්ම මුහුදට. නමුත් දැන් බෙන්තොට ගඟ එතනින් දකුණට හැරිලා කළුව මෝදර කෙරවල දක්වා ගිහිල්ලා එතනින් මුහුදට වැටෙනවා. දැන් ඒ නිසා එතන දිවයිනක් වෙලා තිනවා. ඔය දිවයින තිබෙන තැන තිබිලා තිනවා උපුල්වන් දේවාලයක්. දේවාලයක්. ඒ උපුල්වන් කියන්නේ මට හිතන හැටියට ඒකට මත කීපයක් තියෙනවා උපුල්වන් හා විෂ්ණු දෙවිවරුන් දෙදෙනෙක් කියලා. දැන් බෙන්තොට කන්ද විහාරයේ තියෙන සුප්‍රකට විෂ්ණු දේවාලයක්. ඒක මම හිතන්නේ වසර 200ක් පමණ පැරණි තැනක්. නමුත් මේ කියවෙන මේ උපුල්වන් දෙවල ඒක වෙන්න බෑ. මොකද උපුල්වන් කියන වචනය පාවිච්චි වෙලා තියෙන්නේ උත්පල වර්ණ කියන වචනේ. එතකොට උත්පල කියන එකෙන් මෙහිදී උදක පාල කියන ජලයට අධිපති. ජලයට අධිපති තැනත්තා. තැනත්තා. ඒක තවදුරටත් විශ්වාස කරන්න පුළුවන්. මොකද බුදුරජාන් වහන්සේ පවසලා තියෙනවා ශක්‍රදේවේන්ද්‍රයාට විජය ලංකාවට එනකොට ඔහු ආරක්ෂා කරන්නයි කියලා. ශක්‍රදේවේන්ද්‍ර ඒක ඒක බාර දීලා තියෙනවා. ඒ කියන්නේ උත්පල වර්ණට. ඉතින් උත්පල වර්ණ කියන වචනේ උදක පාල කියන නිසා ඇති උනායි කියලා හිතන්න පුළුවන්. අනිත් එක මේක තියෙන්නේ දැනට බේරුවල ලයිට් හවුස් එක තියෙන දිවයිනට පොඩ්ඩක් දකුණු පැත්තේ. ප්‍රදීපාගාරයට දකුණු ප්‍රදීපාගාරයට දකුණු පැත්තේ. ඉතින් ඒ එතන උපුල්වන් දේවලක් තිබුණා කියන එක විශ්වාස කරන්න පුළුවන්. ඉතින් එතනින් තව දුරටත් යනකොට පෙන්තර ගඟ පසු කල්ල යනකොට පසු කාලයකදී පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය කාලවලදී බෙන්තට ඉතාමත් වැදගත් තැනක් වුණා. ඒ කාලේ කාපිරි සෙබළුන් නේම බෙන්තට ආශ්‍රිතව ජීවත් වුණු බව සඳහන් වෙනවා. ඒක ඇත්තේ මේ බ්‍රිතාන්‍ය යුගයේ අවසාන කාලයේදී දෙවන මහා සංග්‍රාමයේ කාලේ බෙන්තට ලැබුණු අත්දැකීමක්. බෙන්තට තිබුණා විශාල යුද කඳවුරක්. මම හිතන්නේ අපිට වයස අවුරුදු 7ක් 8ක් වෙන්න ඇති. බෙන්තට ඉඳලා ඉඳුරුවට යනතුරු එකම යුද කඳවුරක්. සෙනඟ ලක්ෂ ගණන් හිටියා. නොඑක් ජාතීන්ගේ ආපු යුද සෙබළු හිටියා. ඉතින් මට මතකයි කුඩා කොළු ගැටයක් වශයෙන් අපි කන්ද උඩ අපේ ගෙදර තිබුණේ. එතනින් පාරේ යනකොට වාහනවල සිය ගණනක් කාපිරි සෙබළු යනවා. නැත්තම් වාහන 30ක් 40ක් එක පේලියට යනවා. ඔය වාහන යන මිනිස්සු සමහරුන්ගේ කටකලියාවක් දාලා තිබුණා කියලා කතාවක් තිබුණා. ඔව් දැන් අපි අතර තියනා නේද කියමනක් අදහසක් මතයක් මේ කාපිරි සෙබළු මිනිමස් කනවා කියලා. ඔව් ඒක තමයි දවස්වලක් තිබුණේ. උඟා කෙනෙක් බය වෙලා හිටියා මේ බෙන්දරට මිනී කන කාපිරි ගෙනලා දාලා තියෙනවා කියලා. එතකොට තවත් කතා තිබුණා එක වැඩ කරන්න ගිය පුජ්‍යලයක ඔය ශාලාවක් ඇතුළට ඇතුල් වෙලා වැරදීමකින් මේ මිනිස්සු කන්න හැදුවා කියලා. ඕවා කියාගෙන ඔය ඔය තොරතුරු කොහොම යනකොට ඔය බයෙන් වෙන්න ඇති මේ මේ මිනිමස් කන කතාව ආවේ. පසු කාලයකදී මම ඕක ගැන හොයලා බැලුවා. ඇත්ත වශයෙන්ම වෙලා තිබුණේ මිනිමස් කන පුජ්‍යලින්ට මේ ඉබ්බ දැම්ම කියන එකට පසුබිම වෙන්න ඇත්තේ මේ ගෙනාපු ඇතම් අප්‍රිකන් ජාතිකයින් ගේ තොල් වටා දාලා තිබුණ මේ මුදු විශේෂයක්. ඒ ඔවුන්ගේ ගෝත්‍රික ලක්ෂණයක් වෙන්නට වෙන්න පුළුවන් එක්ක ආභරණයක් වෙන්න පුළුවන්. දැන් කනක කඩුක්කමක් දානවා වගේ. ඔව්. ඉතින් ඒවා දැක්කහම සමහරවිට අපේ උදවිය හිතුවද දන්නේ නැහැ. අටට ඉබ්බ දාලා ඉබ්බ දාලා කියලා. එතකොට මේ මෑත යුගයේදී නමුත් ඊටත් ඉස්සර බෙන්තට ගඟේ ඉස්මත්තේ ඌරගහ කියන හරිය. ඌරගහ කියන තැනත් වැදගත්කමක් තියෙනවා. මම ඒ ගැනත් වචනයක් කියනවා. මේ ඌරගහ කියන වචනේ හැදිලා තියෙන්නේ බෙන්තොට ගඟේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට වැටිලා තිබිච්ච පුස්වැලක්. පුස්වැලක් දිගේ ඌරෙක් යන පුරුදු වෙලා හිටියලු වල්ලූරේ. ගණේ උඩට. ගණේ උඩට. ඒ නිසා එතන ඌර ගහ වුණා. එතකොට ඒ උරගාට හැරිලා යන සතරමන් හන්දිය දැන් උරගස් මන් හන්දිය වශයෙන් හැඳින්වෙන්නේ. ඒ උරගස් මන් හන්දියේ 1989 සැප්තැම්බර් මාසේ 25 වෙනිදා. ඒ තිබුණු වොලන්ටියර් කඳවුරක් විවෘත කරන්න ලංකාවේ ඒවකට ආණ්ඩුකාරයා වෙලා හිටපු සර් ආත හැබ්ලොක් ගිහිලා තිනවා. ඒ ගැන පොතපතක මේ ළඟින් සඳහන් වෙලා මම කියවලා බැලුවා. ඉතාමත් වැදගත් තවත් තොරතුරක් ඇතුළු කරන්න ඕනේ. එතකොට ඔය ඒ කඳවුර තිබිච්ච තැනම ඊට අවුරුදු 11කට පස්සේ 1900 වර්ෂයේ අප්‍රිකාවේ බෝර් සිරකරුවන් ලංකාවට ගෙන අප අවස්ථාවේ ඊනව කඳවල තියෙනවා. මොහක් කියන නෞකාවෙන් 1900 වර්ෂයේ තමයි මේ සිරකරුවන් ගෙනලා තින්නේ. සිරකඳවුරු තිබුණා දෙතලාවේ හම්බන්තොටයි ගල්කිස්සේ උරගස් පහණියේ. ඒ යුද සිරකරුවන් සිරකරුවන් වශයෙන් මෙහි රඳවා තිබුණා ලංකාවේ. ඔවුන් ඇත්ත වශයෙන්ම කියනවා නම් යුද සිරකරුවන්ට වඩා මම හිතන්නේ දේශපාලන සිරකරුවන්. මතයක් තියෙනවා ඇතම අවස්ථාවල ඒ බොවා සිරකරුවන් පවුල් පිටින් එනවා කියලා. කියන්නේ නිසා හිතන්න පුළුවන් දේශපාලන සිරකරුවන් කියලා. ඉතින් මේ බෝවාරවරුන්ගේ පැමිණීම සමගම උරගස් මහන්දියේ මෑතක් වෙනතුරු තිබුණා ජනප්‍රවාදයේ කවියක් රාරාරා බොබ්බියා ඌරගස්මන් හන්දියා සුද්ධාවිස් බොන්ඩියා දොර වහපන්නම් ගියා කියලා. ඉතින් මේ ඔක හොයාගෙන යනකොට තවත් වැදගත් දෙයක් එළි වුණා. මේ බూరు ඇඳ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ බෝර් ඇඳ. ඔව්. ඒ බూరు ඇඳත් ඇතුළත් වෙලා තියෙන්නේ අපේ භාෂාවට. ඔන්න ඒ ඒ කියන්නේ බෝයර් වරුන් නිදාගත්ත ඇඳද. මම හිතන්නේ වඩා මේ බෙන්තොට ගැන වඩාත්ම සඳහන් වෙනවා සංදේශ කාව්‍ය වල. ඊටාම සුන්දර ස්ථානයක් විදිහට ගංගහා ඒ ගඟේ ක්‍රීඩා කරන කාන්තාවන් ආදීන් ගැන ලොකු විස්තරයක් තියෙනවා මේක ඔබට අහු වුණාද ඔබේ පරිශ්‍රණයේදී සංදේශ කාව්‍යයන් ගණනාවකම බෙන්තුට සඳහන් වෙලා තියෙනවා සබඳ මිතුර යාගන් බෙන් තොටින් තුටින් කියලා තිසර සංදේශයේ තියෙනවා එතකොට පරවිය තියෙනවා ගිරා සංදේශයේ තියෙනවා ඔය වගේ සංදේශ කාව්‍ය ගොඩක තව තැනක තියෙනවා එහි විහෙර විහාර ගැන සඳහන් කරනකොට වනවාසයේ විහෙරට වැද යවමිතුර මම අර කලින් කිව්වා වගේ මේ වනවාසී විහාරයත් ගලපාත විහාරයත් ක්‍රිස්තු පූර්ව 137 වෙනි වසරේ දක්වා පැරණි පැරණි අතීතයක් තියෙන ස්ථාන. ඉතින් පසු කාලයකදී 1153 ඉඳලා 1186 දක්වා රජ කළ පළවෙනි පරාක්‍රමබාහු පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජුරන් කාලේ මේ බෙන්තොට ගලපාත විහාරයේ කරපු ගල්සන්නසක් තියෙනවා. ඒ ගල්සන්නසේ තමයි ඉතා වැදගත් තොරතුරු ටිකක් හෙළි වෙනවා. මොනවාද ඒ තොරතුරු? ගල්සන්නස පිටවල තියෙන්නේ කහම්බල් කුළු මීන්දල් නැත්නම් මහේන්ද්‍ර නමැති තැනැත්තෙක් විසින්. ඒ කියලා තියෙන මේ රජතුමාගේ පරක්‍රමබාහු රජතුමාගේ 30 වෙනි රාජවංශී එතුමාගේ අනින් මේ ගල්සන්සේ පිටනවා කියලා. ඒ ගල්සන්සෙන් කියවෙන්නේ ගලපාත රජමහා විහාරයේට පරක්‍රමබාහු රජුගේ අනින් පූජා කරන ලද ගම්නියම් ගම් හා දැසි දැස්සන් ගැන විස්තර. මේ දැසි දැස්සන්ගේ නම් ගම්වලත් ඉතාමත් වැදගත් තොරතුරු හෙළියනවා අනිත් එක මේක කරපු පුජ්‍යලයා කහම්බල් කුළු මීන්දල් කියන්නේ පරාක්‍රම බාහු රජුරුවන්ගේ ද්‍රවිඩාධිකාරී ද්‍රවිඩාධිකාරී ද්‍රවිඩාධිකාරී ඉතින් ওই ද්‍රවිඩාධිකාරී කිව්වම මම කල්පනා කරා මේ දකුණේ රුහුණේ දොරටුව වන බෙන්තොට කොහොමද මේ ද්‍රවිඩාධිකාරී කෙනෙක් ඇවිල්ලා මෙතරම් සේවයක් කරලා තියෙන්නේ ඔයාගේ නෑමෙන්දි මට දැනගන්න ලැබුණා රක්ක ද්‍රවිඩාධිකාරී ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී වශයෙන් ද්‍රවිඩාධිකාරී නිල නාමයක් ඒක පරක්‍රමබාහු රජුගේ. අටවෙනි රාජ්‍ය වර්ෂයේදී රක්ක ද්‍රවිඩ අධිකාරී සටන් ගණනාවක් කළා. රජතුමාගේ රාජ්‍ය එකසේසක් කරන්න බොහොම මාන්ති ආරම් තියෙන බොහොම සටන් කරපු පුජ්‍යලේ ආදිත්‍ය ද්‍රවිඩ අධිකාරීත් එහෙමයි. ඉතින් මෙහි එන මහින්දල් කුළු මහින්දල් කුළු ගම ද්‍රවිඩ අධිකාරී ඔවුන්ගෙන් ඇවෑමෙන් ඒ තනතුරට පත් වෙච්ච පුද්දලෙක් වෙන්න පුළුවන්. ඉතින් එහි විස්තර ඔක්කොම කියනවා. ඒකම බෙන්තොට මෑත කාලෙකදී දැන් ඔය කතාවක් කියනවනේ ඔව් බෙන්තට ගඟෙන් එහා නැස්සලපු බලල් පැටි එක්ක දෙන්න එපා කියන්නේ. නෑ ඕක සමහරවිට මං අහලා තියෙන බෙන්තටින් එහා පැත්තේ අය මෙහා පැත්තට කියන මෙහා පැත්තේ අය එහා පැත්තට කියන කතාවක්. ඔබේ පරිශ්‍රයේ මොනවද හෙළුණේ ගැන? මට නම් දැනගන්න ලැබුණ හැටියට කියලා තියන්නේ බෙන්තට ගඟින් එහා බලල් පැටි එක්ක ඇස්සලපු බලල් පැටි එක්ක දෙන්න එපා කියන්නේ කියලා. දකුණේ කියන එකයි. දකුණෙන් කියන එකයි. මොකද ඔකට මම හිතන්නේ කරුණු ගොඩක් තේරෙන්න පුළුවන්. දැන් මේ බෙන්තර ගඟෙන් එහා කියන්නේ මේ කොළඹ මේ පැත්තේ ඉන්න වැසියෝ තමයි බෙන්තර ගඟෙන් එහා කවුරුත් ගේන්න එපා කියලා කියන්නේ. ඉතින් බෙන්තරෙන් එහා පැත්තට කියන්න බෑ බෙන්තර ගඟෙන් එහා කවුරුත් ගේන්න බෑ. කොළඹ පැත්තේ. ඒගොල්ලෝ කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. දකුණේ කට්ටිය කවදාකවත් කියන්නේ නැහැ බෙන්තර ගඟෙන් එහා කියන වචනේ ඒගොල්ලෝ පාවිච්චි නැහැ. ඒගොල්ලෝ හැමතිස්සේ මම දන්න තරමට ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට බව මේක කියන්නේ. මොකද සාමාන්‍ය හේතුව. වැදගත් ප්‍රශ්නයක් මේකයි. සාමාන්‍යයෙන් ඒ දවස්වල විශ්වාසයක් තිබුණා බෙන්තර ගඟෙන් එහා කට්ටිය බොහොම කපටි කියලා. නමුත් ඒ කපටි කියන වචනේ එහෙම යලා දන්නේ නැතුව මම හිතනවා ඥානාන්විතයි කියලා කිව්වොත් හොඳයි කියලා. දැන් උතුරට මුහුණ දෙන්න උනා දකුණනේ ඉන්නේ නැහැ කියලා කියන්නේ. ඔව්. අන්න ඒ අතින් බලන්න. නිර්භීතයි ඥානාන්විතයි කියලා. ඉතින් මෙහෙම කියනකොට හිතන්න පුළුවන් මේ අපි ගැනම අපි වර්ණනා කරගන්නවා කියලා අපි දකුණ නිසා. නමුත් ඒකට වඩා මට හිතන්නේ අපේ පළාතෙන් පිට පළාත් වලට ගිහිල්ලා ඉතාමත් සාර්ථක විදිහට ව්‍යාපාර කටයුතු කරගෙන ආපු මිනිස්සුන්ගේ නම් ගම් වශයෙන් පවහිලි කරනවා නම් සිය දහස් ගණනක්. වෙන්දර ගඟෙන් එහා. ඒගොල්ලෝ ගිහිල්ලා දුෂ්කර පළාත්ව තිබුණු කඳුකරයට ගිහිල්ලා කඩයක් දාගෙන ඒ පොඩි කඩේ දිනු කරගෙන එතන ව්‍යාපාරිකයෝ ඇතම් වෙලාවට එහි වැදගත් පවුලක විවාහයකුත් කරගෙන රටේ ඉතාමත් උසස් තත්ත්වයට පැමිණිච්ච ගණන් පුජ්‍යලින්ගේ ගණන මේ විශාලයි. ඒ නිසා මම හිතනවා ඒ ඒකත් වෙන්න පුළුවන් ওই වචනේ කියෙන්නේ නැත්තේ ඒ විදිහට බෙන්තර ගඟෙන් එහා උදවිය ගැන ගඟෙන් මෙහා උදවිය යම්කිසි බියක් තිබුණා. දැන් මේ ඔබේ පරිශ්‍රණයේදී ඔබට හමු වුණ හඳුනා ගන්න ලැබුණු වෙන වැදගත් ලක්ෂණ මොනවද? තවත් උතන මේ මෑත යුගය ගැන සඳහන් කරනකොට 1755 බෙන්තොට කරවන ලද පල්ලියක් තිබුණා. ලන්සි පල්ලිය. ඒ ලන්සි පල්ලියේ පසු කාලයකදී බෙන්තොට පිරිමි පාඨශාලාව කියලා පාවිච්චි කළේ ප්‍රසිද්ධ පාඨශාලාව ගල් දිස්ත්‍රික්කයේ බොහොම කටයුතු වලදී මුල්තල අරන් තිබිච්ච පාඨශාලාවක් ඒ දිනවල. ඔය පාසලේ ගොඩනැගිල්ල 1755 කළා තිබුණේ. එහි ඇතුළත තිබුණා පිටිගල කඳවුරේ අනුදින නිලධාරී අන්ද්‍රාය සමාබත් කියලා සෙනවියෙක්ගේ මල සිරුරක් තැන්පත් කරලා තිබුණා. අපි පුංචි කාලෙත් ගියේ ওই ඉස්කෝලේට. ওই ඉස්කෝලේ මැද්දේ තිබුණා යකඩ වැටකින් කොටු කරපු මේ මල සිරුර තැන්පත් කරපු මිනිස්සු. සෝන. ඒකේ ගහලා තිබුණා 1764 ජූලි 10 වෙනිදා. පිටිගල කඳවුරේ අනුදින නිලධාරී අන්ද්‍රායස් අමාබත් ගේ මල සිරුර මෙහි තැන්පත් ඇත. මලවුන්ගෙන් නැගිටින ශ්‍රේෂ්ඨ දිනේ නිමිත්තෙන් මෙහි සිටී කියලා. ඒ භාෂා සිංහලෙනුත් යටින් ඩච් ලන්දේසි භාෂාවනොත් ඒක සඳහන් වෙලා තිබුණා. ඉතින් මේ පොත ලිවිද්දී මම පරිශන සඳහා ගිහින් බලෙන්නම් අත් වශයෙන්ම කනගාටුදායකයි. මේ ගොඩ නැගිල්ල මීට වසර කිහිපයකට ඉස්සර කොන්ත්‍රාත් කරුවෙකුට බාර දීලා කඩන්න සම්පූර්ණයෙන්ම කඩලා දාලා මේ ගලපව එතනින් අරන් ගිහිල්ලා තියෙනවා. මේ වලහාරද්දි ඒ මිනි ඇටසැකිල්ලේ ගෙල කොළරක දාන තැනක ගෙලේ ගාවයි අත් දෙකේ දෙපැත්තේ රත්තරන් බොත්තම් peeli වගේ තිබිලා තියෙන මිනි ඇටසැකිල්ල. ඒ ඒ නිලධාරියා පළඳපු ආභරණ ආභරණ. ඒ හැම දෙයක්ම දැන් අපට ජාතියට අහිමි වෙලා. එතන දැන් තියෙන්නේ කුඩා ගොඩනැගිල්ලක්. ඒ ගොඩනැගිල්ල වෙනද අච්චර ප්‍රසිද්ධ පාසලක් සැලක ළමයි 700ක් පමණ සිටු පාසල අද ළමයි 30 දෙනෙක් ඉන්නවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මම ඇහුවා ඒ පාසලේ දැනට ඉන්න ගුරු මහත්මියගෙන්. ඒ මහත්මිය පවා ඒකට හේතු දන්නේ නැහැ. දැන් ඔබේ පරිශ්‍රණවලදී මේ බෙන්තොට මේ දීවර මධ්‍යස්ථානයක් විදිහට දීවර ජනතාවගේ මධ්‍යස්ථානයක් විදිහට යම් යම් කරුණු ඒකාසු කරගන්න ලැබුණේ නැද්ද? දීවර කර්මාන්තය බෙන්තොට කොටසේ තරම්ම සාර්ථකව කෙරෙන්නේ නැහැ. මට මතකයි අපි කුඩා කල නම් බෙන්තොටට බෙන්තොට ඉඳලා හැතැම්ම දෙකක් විතර තියෙන වරාහේම කියන ප්‍රදේශයෙන් එනවා මාදල්. මාදල් ඇවිල්ලා ඒ කාලෙට දැල් එලලා සෑහෙන මාළු අල්ලනවා. ඒ ඇරෙන්න දැන් 1969 න් පස්සේ ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරය ආවට පස්සේ බෙන්තොට එහෙම පිටින්ම ජීවර කර්මාන්තයෙන් තුරන් වෙලා ඉන්නේ. මොකද දැනට බෙන්තොට වැල්ල එහෙම පිටින්ම සංචාරක පුරයක්. දැන් මෑතකදී ඒත් එකතු වෙන්න යනවා මේ කොළඹ තාජ් සමුද්‍රයේ තවත් හෝටලයක්. ඒවකට දර්ශනීය කඳු ගැටයක් තිබිච්ච මෙතන. ඒ වටවටකයි ඒ කඳු ගැටේ කෙරෝලේ තාරකවල කියලා තැනක් තිබුණා. අපි පුංචි කාලේ ඉඳලා බැලුවාම ඒකේ අපි කියන්නේ අර රැල්ල ගහනවට කියන්නේ පකුල. ඒ පකුල ගහනවා අඩි 20ක් 30ක් උඩට. සඳ හිරු බැසගෙන යනකොට ওই පකුල ගහනවා බලන්න පුංචි කාලෙත් මට මතකයි මම ගිහිල්ලා බලා ඉඳලා තියෙනවා. අමුතුම ලස්සනක් දේදුන්නක් වගේ හැදෙනවා අර වතුර පාර ගැහුවාම ගලට. අද මේ ළඟදී ගිහින් බැලුවා. ඒ තාරුකාවලක් නැහැ. අර පකුලක් නැහැ. ඒ කියන්නේ සංචාරක පුරවරයක් බවට පරිවර්තනය වීමේදී පුරාණ තිබුණු ලස්සන ස්ථාන, ලස්සන දර්ශන විනාශ වෙමින් පවතිනවා. දැනට බෙන්තොට ඒක සිදු වෙමින් පවතිනවා. අත් වශයෙන්ම කියන්න කනගාටුයි. බෙන්තොට ගඟ දෙපස නොයෙකුත් ගොඩනැගිලි සැදීගෙන එනවා. ගඟේ ගොඩ ගොඩ වෙමින් පවතිනවා. එතකොට ওই ප්‍රදේශයේ තිබුණා මේ ලන්දේසි ඇල ක්‍රමයක්. ওই ඇල ක්‍රමයෙන් තමයි අපේ බෙන්තොට අන්දරයවල කියන සූර්යගොඩ කියන ওই පළාත්වල තිච්ච ගොවිතැන් අපි ඔක්කොම කරේ. ඒ අන්දරයවල ඉඳලා බෙන්තොට ගඟට බැහැගෙන ආපු අඩි 12ක් 15ක් පමණ ඇලක් තිබුණා ඒ දවස්වල. ඒ ඇල දැන් පොඩි කානුවක් බවට පෙරලිලා. ඒ ඇල දෙපැත්ත ගොඩ කරලා එතන සංචාරක ව්‍යාපාරේ කටයුතු පටන් ගන්න තියෙනවා. දැන් මේ ඔබේ පරිශ්‍රණයේදී ඔබට හමු වෙනත් ඓතිහාසික ස්ථාන මොනවද? මේ ආශ්‍රිතව. බෙන් තොටින් එහා තවත් තිබුණා වැදගත් තැනක් දේවපති රාජාමතුමා කාලේ නිල්ල පොළය කියලා. ඒත් ඒකත් මේ වගේ මේ මල් මඩුවා කන්ද කියන පන්සල. බෙන් තොටින් නැත්නම් පහක් පමණ ඈත ඒ මල් මඩුවා කන්දේ පන්සලෙන් තමයි කියලා කියනවා නිල් මහනිල් මල් ගෙනල්ලා බෙම්තොට මේ ගලපාත විහාරයට පූජා පූජා කළේ. එතකොට ඒ දේවපති රාජාමතුමා තමයි කලිකාල සර්වඥ පඬිත පරාක්‍රම බාහු ගමදෙණි රජ කළා. එයාගෙන මේ බෙන්තොට ඇවිත් බෙන්තොට විශාල මේ පොල් උද්‍යානයක් කරවලා ඒක පූජා කරලා තිනවා ඒ පන්සල් වලට. ඒ වගේ වැදගත් ඓතිහාසික තොරතුරු බොහොමයක්ම දැන් කෙමෙන් යටපත් වෙලා යනවා. ඒව ගැන දැනුමක් නැහැ ප්‍රදේශයේ උදවියට. අපි වෙනත් වෙනත් මාධ්‍ය වලින් වෙනත් සාධක මගින් මේව සොයාගත යුතුයි කියනවා. හැම දෙයක්ම පරිේශන මගින් පමණයි දැන්ට මේව හොයාගන්න වෙලා තියෙන්නේ. ඒවා ගැන තව වෙනතට වැදගත් තනක් තමයි මේ කාලිකෝවිලක් තිබුණා. ඒක මේ සංදේශ කාව්‍යවල තියෙනවා. මේ ওই වනවාසී විහාරයේ ළඟම කාලිකෝවිලක් තිබිලා තිනවා. ওই කාලිකෝවිල අවුරුදු කොහොමත් 700ක් පරණ තැන. මේ ළඟදී මම පරීක්ෂණ කරන්න ගිහිල්ලා බැලින්නම් අද එතන තියෙන්නේ අවුරුදු 300ක් 400ක් පමණ වයස ඇති විශාල කෝන් ගහක් තියෙනවා. ඒ ඇරෙන්න ඒ වටේටම ගෙවල් දොරවල්. එක ගමේ කොටසක් වෙලා. අන්න ඒ වගේ මේ එතකොට ওই ඒකම අර දැන් ලන්දේසි පල්ලියක් 1764 අර වලලපු සෙනවියෙක්ගේ මරසිරුවක් තිබිච්ච ඒ වගේ පල්ලියක් ඒක කඩලා බිඳලා දාලා. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ පූජනීය ස්ථාන වශයෙන් පැවතිය යුතු භූමි දැන් අභාවයට ගිහිල්ලා. අභාවයට ගිහිල්ලා පූජනීය ඒකම ඓතිහාසික ස්ථාන වශයෙන් අප විසින් ආරක්ෂා කළ යුතු තිබුණු බොහොම දැන් අභාවයට ගිහිල්ලා. පෞරාණික වටිනාකම් වටිනාකම් යට කරගෙන නූතනයේ තියෙන වාණිජත්වය මතුවෙලා. ඒකම තව විශාල හානියක් වෙලා තිනවා අපේ ප්‍රදේශයේ හිටියා හොඳ දක්ෂ කලාකරුවෝ. එක ප්‍රදේශයක් තියෙනවා ඒකට කියන්නේ බෙරවගොඩ කියලා. එතකොට බෙරවගොඩ කියනවා සුද්දගොඩ කියනවා. මොකද සුද්දගොඩ කියලා කියන්නේ බෙර ගහන උදවිය හිටපු පැත්ත. ඒ සුද්දගොඩ කියන වචනේ මට මතකයි සුද්දච්චාරි අඬබෙරකාරි කියලා ඒගොල්ලන්ගේ නම් පටන් ගන්නේ. ඒ ඒ හිටියා බොහොම දක්ෂ යන්ත්‍රමන්ත ගුරුකම් කරන කට්ටිය. බෙර වාදනය කරන්න. අද මේ ළඟදි මං ගිහිල්ලා ඒ ගැන හොයලා බලනකොට මං ඇහුවා දැන් මේ පළාතේ නැද්ද අර මේ ඒ ගුරුන් වහන්සේලායි නමක් මං සඳහන් කරලා කිව්වා අමරසේ ගුරුන් වහන්සේ. ඔය වගේ කට්ටිය නැද්ද කියලා. ඉතින් මැදි වයසේ කෙනෙක් මට කිව්වේ මොකද්ද? දැන් මහත්යෝ නැහැ කවුරුක්වත් ඒගොල්ලෝ මේ කොළඹ මේ දෙන්නෙක්ද කොහෙද කොළඹ කලායතනයේ ඉන්න අයගේ පුතු අනිත් කට්ටිය සංචාරක හෝටල් වල බෑන් ගහනවා. එතකොට දැන් අපේ සිංහල සාහිත්‍යයේ ආරම්භයේදී අපිට විශිෂ්ට සේවාවක් කළ පීඩා සිරිසේන මහත්මයා එමත් බෙන්තර පුජ්‍යලෙක් නේ. ඒක මතක් කරගන්න ගැන මම බොහොම සතුටු වෙනවා. පීඩා සිරිසේන මහත්මයා පමණක් නෙවෙයි බෙන්තොට දැනට කියන හැටියට පළවෙනි නවකතාව සිංහල නවකතාව බිහි වී තිබෙන්නේ බෙන්තොට ඇල්බර්ට් සිල්වා කියන පුජ්‍යලයා. ඒ බෙන්තොට ඇල්බර්ට් සිල්වා ඉඳලා තියෙන්නේ මේ බෙන්තොටමයි බෙන්තොට ඔය මා කලින් සඳහන් කළ පාසලේමයි ඉගෙනගෙන තියෙන්නේ. පවුරු මුල්ලේ පිරිමි පාසලේ. පසු කලක මේ මහත්මයා බෙන්තට ඇල්බර්ට් සිල්වා පොත් 50ක් පමණ ලියලා තියෙනවා. පොත් 50ක්. එක කාව්‍ය ග්‍රන්ථයක් මට මතකයි. ඒකේ කවි 472ක් තිබුණු බවට සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒ ඒ මතයක් තියෙනවා බෙන්තොට ඇල්බර්ට් සිල්වා ලිව්ව ඒ නවකතාව පළවෙනි නවකතාව නොවේ කියලා. නමුත් ඒකට හේතු වෙන්නේ අලුත්ගම සයිමන් ද සිල්වා කියන පුජ්‍යලයා ලිව්ව මීනා කියන නවකතාවයි කියලා. ඒක තමයි පැරණිම නවකතාව කියලා පිළිගැනීමක් පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඒකට හේතු වෙන්නේ නැත්තේ බෙන්තොට ඇල්බර්ට් සිල්වා මේ නව කතාව කරන්නට පෙර අරාබි නිසොල්ලාසය පරිවර්තනය කරමින් ඉඳලා තියෙන්නේ ඒ ආభాෂය අරගෙන එවැනිම කතාවක් ලියවිච්ච නිසා වෙන්න පුළුවන් මේ ඇල්බර්ට් සිල්වාගේ කතාව නව කතාවක් නෙවෙයි කියලා ඒ මතයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒකම එයාගේ ගෝලයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් පියදාසි සර් මහත්මයා. අද සිව් මන්සලේදී අපේ කතා බහට ලක්ුණේ දකුණු පළාතේ කරනු ගවේෂණයක් පිළිබඳව විශේෂයෙන්ම බෙන්තොට ආශ්‍රිතව කෙරෙනු ශාස්ත්‍රීය පර්යේෂණයක් පිළිබඳව සිව්මන්සනේදී අපහා මේ කතාබහට එක්වීම පිළිබඳව තොම්සන් ඒ වැන්දපෝනා මහතාට අපගේ ස්තුතිය හිමි වෙනවා 1996 වසරේ ජූලි මාසයේ 29 වන දින ප්‍රචාරය කරන ලද බෙන්තොට ආශ්‍රිතව කළ ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථයක් පිළිබඳව කළ සාකච්ඡාවක් ඇසුරින් ප්‍රවීණ මාධ්‍යවේදී ලක්ෂ්මන් කහටපිටිය මහතා නිෂ්පාදනය කළ සිව් මන්සල වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිකා පෙරේරා